සමහර ಗುಣධර්ම තියෙනවා මේ ಗುಣධර්ම ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න අපිට මේ ලෝකයේ සමහර ලබා ගන්න බැරි ගොඩාක් දුර්ලභ ගණයේ දේවල් ලබා ගන්න පුළුවන්. එකක් තමයි මේ වීරිය කියලා කියනවා. මේ වීරිය කියන එක අපි ගොඩාක් වැඩුවාම මේක ಗುಣධර්මයක්. අපි කියනෝනේ තීන මිද්දේ කියලා ගොඩාක් කම්මැලිව වාඩි වෙලා කල්පනා කරගෙන විවේකයෙන් ඉන්නවා. කිසිම දෙයක් වඩන්නේ මොකවත් කල්පනා කරන්න යට අදහසක් නැහැ. විවේකයෙන් ඉන්න කැමැති. නිදි බරගතියෙන් ඉන්න කැමැති. එතකොට මේ තීන මිද්දේ කියන කම්මැලිකමට ආත්පසින්ම විරුද්ධ පැත්තේ තියෙන ගුණයක් තමයි මේ වීරිය කියන එක. වීරිය වැඩි කෙනාට කිසිම කම්මැලිකමක් නැහැ. එයා රෑදවල් දෙකේම වැඩ කරනවා. එයා ලෞකික කෙනෙක් නම් ගොඩාක් ධනය සම්බ කරලා එයා ගොඩාක් පෝසත් කෙනෙක් බවට පත් වෙනවා. එයා ලෝකෝත්තර කෙනෙක් නම් ලබාපු මිනිසත් භවයේ සම්පූර්ණ වැඩ නිමා කරලා එයාට නිවන් දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි මේ වීරිය වැඩි කෙනා බැරි වෙලාවත් බුද්ධත්වයට ප්‍රාර්ථනා කෙරුවොත් එයා මේ ලෝකේ කවදාද දවසක බුදු වෙලා තමයි නවතින්නේ. එහෙනම් ඒ වගේම තවත් උත්තරීතර ගුණාංගය තමයි මේ ප්‍රඥාව කියන එක. හැම භවෙම ප්‍රඥාව ප්‍රගුණ කරන විදර්ශනා වඩන කෙනෙක් ඉන්නවනම් එයත් මේ ලෝකේ උත්තරීතර ස්ථාන හිමි කරගන්න පුළුවන්. එහෙනම් ඒ වගේ එක උතුම් ගුණාංගයක් තමයි මේ මෛත්‍රිය කියලා කියන ගුණාංගය. මේ මෛත්‍රිය කියන ගුණාංගය මේ කයේ නිවීමට සම්බන්ධ එක ධම්මපදයක් මේක. මෛත්‍රිය කියන එක ධම්මපදයක් කියලා කිව්වොත් ඒක ගොඩාක් නිවැරදියි. අපි දන්නවා යමක වර්ගයේ, ලෝක වර්ගයේ, බ්‍රාහ්මණ වර්ගයේ, පුප්ප වර්ගයේ කියලා වර්ග 23ක් තියෙනවා. මේ වග්ග 23 තථාගතයන් වහන්සේ අපට ගාථා 423ක් දේශනා කරනවා. හැබැයි මේ වග්ග හැම එකෙම මේ මෛත්‍රිය කියන එක සම්බන්ධ වෙලා තියෙනවා. ඕනෑම ගාතාවක් ගත්තාම දැන් අපි කියනවා මේ පුත්තෝ මත්ති ධනම් මත්ති ඉති බාලෝ වියඤ්ඤති අත්තායි අත්තනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ ධනම් මොකද්ද මේ ගාතාව තුලින් කියන්නේ? අඥානයා කියනවලු මට දරුවෝ ඉන්නවා මට ධනිය තියෙනවා සැප සම්පත් තියෙනවා කියලා. නමුත් Tamanට Tamanවත් පිහිට වෙන්න බැරි නම් එයාට ඇති ධනිය කොයිද? එයාට ඇති සම්පත මොකද්ද? පුත්‍රය කොයිද එයාට ඉන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ සරල වචනයකින් මේක ධම්මපදේ දේශනා කරනවා. මොකද්ද මේ පදයේ තුල මේ ගාථා රත්නයේ තුල තියෙන තථාගතයන් වහන්සේගේ මේ මෛත්‍රී ගුණය කියලා බැලුවාම තමන්ට තමන් පීඩ වෙන්න බැරි නම් තමන්ට ධනයක් කොහෙද පුත්‍රයෙක් කොහෙද සම්පතක් කොහෙද එන මොනවද මේ පීඩ වෙනවයි කියලා කියන්නේ කරදරයක පීඩ වෙනවා නිකම් පීඩ වෙලා වැඩක් නැහැ ප්‍රශ්නයක් මොකවත් නැත්තම් පීඩ වෙන්න ක්‍රමයකුත් නැහැනේ එහෙනම් පීඩක් අවශ්‍ය වෙන්නේ කරදරයක් ඇති වෙච්ච වෙලාවෙදී මොකද්ද මේ කරදරය කියලා කියන්නේ ලෝකෝත්තර ගමනේදී අපට මේ ලෝකෝත්තර ජීවිතයට ඇතිවෙනා වූ බාධාවල් මේ බාධාවලට තමයි කරදර කියලා කියන්නේ. භාවනා කරන්න බෑ හරි සද්ද අපට කමඨාන දෙන්න කෙනෙක් නැහැ. බණ ටිකක් කියන්න කෙනෙක් නැහැ. පන්සලක් තිබමට ආම්ද්‍රෝනේ. ආම්ද්‍රෝ හිටියට පන්සලක් නැහැ, විහාරයක් නැහැ, චෛත්‍යයක් නැහැ. ඕම අපට নানা ප්‍රකාර ප්‍රශ්න තියෙනවා. මේවා ලෝකෝත්තරව අපට යම්කිසි බලපෑමක් ඇති කරනවා නම් මේ කරුණාකාරණා නිසා අපේ ලෝකෝත්තර ජීවිතයට යම්කිසි ආනියක් කරදරයක් පැමිණෙනවා නම් අන්න මේකට අපි කරදර කියලා කියනවා. එහෙනම් බලන්න තමන්ට තමන් පීඩ වෙනවායි කියලා කියන්නේ මේ කරදරයට විසඳුමක් දෙනවා කියන එකනේ. එහෙනම් මේ කරදරය එන ක්‍රමය අපි දැනගන්න ඕනේ. කරදරයක් කියලා කියන්නේ බලාපොරොත්තුවක් ඇති වෙලා ඒ බලාපොරොත්තුව සම්පූර්ණ වුනේ නැත්නම් මේ කරදරය ඇති වෙනවා. දුක ඇති වෙනවා. දැන් අපට මේ ගහේ මේසරේ හඹ පීදුන්නේ ඇයි හඹ බලාපොරොත්තුෙන් හිටියානේ? ඒ හඹ පීදුන්නේ නැහැ කියලා කියනකොට අන්න අපට කරදරයක් ඇති වෙනවා, දුකක් ඇති වෙනවා, වේදනාවක් ඇති වෙනවා, කනසල්ලක් ඇති වෙනවා. එහෙනම් මේ ප්‍රශ්න ගැටලු හැම එකක්ම නිර්මාණය වෙන ස්වභාවයක් තියෙනවා. මේ ස්වභාවයට දෙන එක්තරා ලෝකෝත්තර විසඳුමක් තමයි මේ මෛත්‍රිය කියලා කියන විසඳුම. මේක ධම්මපදයක්. තවත් විදිහකින් කියනවා නම් මේ ලෝකෝත්තරව අපට ඇති වෙන සියලුම ලෙඩ රෝගවලට දෙන ඖෂධයක් කියලා අපට කියන්න පුළුවන්. දැන් බලන්න අපට පානාතිපාතා ශික්ෂාව කඩන්න ඕනේ. ඇයි අපට කුකුල් මස් කෑල්ලක් කන්න හිතෙනවා. ඒ කුකුලාගේ ගාතේ අපට කපන්න බෑනේ. ඒ කුකුලා පවුනේ. එතකොට ඒ කුකුලා මරන්න ඕනේ ඉස්සෙල්ලා. මරන්න නැත්නම් අපට ගන්න බෑ. එතකොට මස් කෑල්ලක්, කරවල කෑල්ලක්, මාළු කෑල්ලක් අවශ්‍ය වුණාම අපට ඒක කරන්න සිද්ධ වෙනවා. නමුත් මේ මෛත්‍රිය කියන පාරමිතාව ගුණධර්මයක් වශයෙන් පුරන කෙනෙකුට කවදාවත් ඉන්සා කරන්න බෑ. සත්වේ ඝාතනයටපත් කරන්න බෑ හේතුව ඒ සතාගේ කයෙන් ලේ බිඳුවක් හරි දකින්නකොට තමන්ගේ කයේ තියෙන සියලුම ලේ ධාතු වල වේදනාව දැනෙනවා. ඒ මස් කෑල්ල අපනකොට මුළු හැඟේම රෝම ටික කෙලින් වෙලා මුළු හැඟම හිරි වැටෙනවා. ඇයි ඒ සතාට තියෙන මෛත්‍රිය නිසා, ඒ කරුණාව නිසා ඒක යාට කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපි දන්නවා මේ මෛත්‍රිය කියන පාරමිතාව මේ ಗುಣධර්මයේ වඩනකොට දන්නේම නැතුව අපට මේ පාණාතිපාතා ශික්ෂාව ලස්සනට රැකෙනවා. අපට කරන්න බෑ. පාණාතිපාතා කරන්න බෑ. මේ ශික්ෂාපදයට අනුබල දෙන්න බෑ. අවසර දෙන්න බෑ. ඇයි? ඒ ශික්ෂාපදේ අපිට ඉටා ගන්න බැරි විදිහට රැකෙනවා. නැවත අපි කියනවා දැන් පාණාතිපාතා රකින්න බෑ කැඩෙන්නේ නැහනේ. ඒ නිසා අපි ඔරකමක් කරලා බලමු කියලා ඔරකමක් කරන්න යනකොට අපට පව් කියලා එතන අනේ මේ මිනිස්සයා මේ අල්මාරිය මොනතරම් දුක් විඳලා ගන්න නැද්ද? මාස කීයක් පඩි හරගෙන එකතු කරලා කන්නේ බොන්නේ නැතුව මේ මිනිස්සයා එකතු කරපු මුදලක්ද මේක මේකේ ලොක් එක කඩලා බෑ. මේක තියෙන බඩු මුට්ටු හරගෙන බෑ. මේ මිනිස්සයා මොනතරම් මාංශලා හම්බ කරලාද මේ සර්ම සර්ට් එක අරන් තින්නේ. මේක වැලෙන් ඇදගෙන යන්න බෑ. මේක මෙහෙම කරලා බෑ කියලා ඒ මෛත්‍රී ගුණාංගය නිසා එයාට කවදාවත් හොරකම් කරන්න පුළුවන් කමක් නැහැ. එයාට අදින්නාදන කරන්න පුළුවන් කමක් නැහැ. ගෙදරට කියලා බත් මුට්ටි හැරලා බලනකොට බත් තියෙනවා, ව්‍යංජනක් තියෙනවා. එයාගේ ඇඳ එයා බත් මුට්ටියට දානවා බත් වෙන්නේ නැහැ. ඇයි? අර ගෙදර ඉන්න කට්ටිය කෙරෙහි මා අනුකම්පාව නිසා, මෛත්‍රිය නිසා එයාට තණ්හාවෙන් බත් කන්න බෑ. අර කට්ටිය කෙරෙහි අනුකම්පාව නිසා බත් ගත්තට බත් ගන්නෙ නෑ. එවෙන්නේ නෑ. ඇඳට ගන්න බෑ එයාට. ව්‍යංජන ටික සුවඳේ බෑ ඇතිලිය පිටින් කන්න හිතෙනවා. නමුත් ගෙදර පස් හය දෙනෙක් ඉන්නවා මේ කට්ටියට කැම තියන්න ඕනේ. ඇයි යා මෛත්‍රිය පාරමිතාව වශයෙන් පුරන නිසා අරකින් තෝරලා තෝරලා පොඩිම පොලස් කෑල්ල ගන්නවා. ඇන්දෙන් පොඩ්ඩක් ඔදි ගන්නවා. ඇයි අර කට්ටියට තියන්න ඕනේ කියන මහා කරුණාව නිසා එයා තුළ ලෝභය අටගන්නේ නැහැ. ඒ නිසා ඔරකම වෙන්නේ බලන්න පින්වත්නි කල්පනා කරලා මේ මෛත්‍රිය කියන මේ එක ಗುಣධර්මය මේ දෙවනි ශික්ෂාපරියත් රැක්කා. ඒ වගේම තමයි අපි මෛත්‍රිය වඩනකොට මේ ලෝක සත්‍යයට මහා කරුණාවෙන් කටයුතු කරනකොට අපට කවදාවත් කාමයේ වර්ධව ඇසිරෙන්න බෑ. හේතුව අර මේ මිනිසුන්ගේ පෞල් ජීවිත අවුල් වෙනවා. අපේ පෞල් ජීවිත අවුල් වෙනවා. ඒ මිනිසුන් සමාජයේ නිඳාවටපත් වෙනවා. අපි සමාජයේ නිඳාවටපත් වෙනවා. අපේ දෙමව්පියන්ට අපේ උප්පත්තිය සම්බන්ධයෙන් කලකිරෙනවා. අපේ දරුවා අපට සලකන්නේ අපේ වැරද්ද ඒගොල්ලෝ කවදාරි දවසක ලොකු වෙලා දැනගත්තාම අපේ අම්මා මේ මැසුරුණා අපේ තාත්තා මේ මැසුරුණා ඒ කාලේ ඒගොල්ලන්ගේ ජීවිතවල මේම අඩුපාඩු දැනගත්තායි කියලා දැනගත්තාම අපට ඇල්වතුර ටිකක්වත් ඒගොල්ලන්ගෙන් ගන්න හම්බෙන්නේ මේ මෛත්‍රිය පාරමිතා වශයෙන් පුරන කිසිම කෙනෙක් කවදාවත් මේ ලෝකේ තවත් කෙනෙකුගේ පෞල් ජීවිතයක් අවුල් වෙන්න තවත් කෙනෙකුට ඉන්සාවක් පීඩාවක් වේදනාවක් ඇති වෙන්න තමන්ගේ දෙමව්පියන්ගේ ඇස්වලින් කඳුළු වෙන්න කවදාවත් ඇසිරෙන්නේ <clears throat> ඒ වගේම තමයි මේ මෛත්‍රී කියන ගුණධර්මය එයා පාරමිතාවක් වශයෙන් පුරනකොට කවදාවත් එයාට බොරු කියන්න බෑ. හේතුව එයා දන්නවා බොරු කිව්වම මේ අසත්‍ය ප්‍රකාශය නිසා අර මිනිසුන්ට විශාල වශයෙන් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ අසත්‍ය ප්‍රකාශය නිසා නිර්පරාදේ ඉන්න නිදොස් අය දුක් විඳිනවා, දඬුවම් විඳිනවා, ඉරගෙවල් වලට යනවා. ඒ විතරක් නෙමෙයි අසත්‍ය ප්‍රකාශයක් කරුවාන් පස්සේ අර මිනිසු කරපු නැති වැරද්දක් නිසා ඒ මිනිස්සු අපට වෛර බැඳ ගන්නවා. සංසාරයේ හැමදාම පිටිපස්සෙන් ඒගොල්ල කැත්තක් හරි පොල්ලක් හරි අරගෙන වන්දිය ඉල්ල ඉල්ල දේවදත්ත තෙරුන් වහන්සේ තථාගතයන් වහන්සේ පිටිපස්සෙන් ලූ බැඳ බැඳ සාරාංශක කල්ප ලක්ෂ ගණන් ආවා වාගේ අපිට පිටිපස්සේ දේවදත්තලා එන්න පටන් ගන්නවා. එනම් මේ මෛත්‍රී කියන ගුණධර්මය අපි පුරනකොට අපට කවදාවත් මේ ලෝකයේ බොරු කියන්න බෑ පින්වත්නි. ඒ වගේ තමයි මේ මෛත්‍රිය කියන ගුණධර්මය අපි පාරමිතාවක් වශයෙන් පුරනකොට අපි මේ ලෝක සත්‍යයට අනුකම්පාවෙන් දයාවෙන් ඇසිරෙනකොට අපට කවදාවත් මේ පංචකාමයන් මත් කරන්න බෑ. <clears throat> අපි දන්නවා ඇස් දෙක මත් කෙරුවොත් ඒකෙන් ඉන්සා පීඩා ඇති වෙනවා. කන් දෙක මත් කරපු ගමන් ඉන්සා පීඩා ඇති වෙනවා. අපි දන්නවා ගම්මානවල ගත්තාම මේ ගම්මානවල මිනිස්සු කලාතුරකින් විශාල සෙටප් එකක් අරගෙන එනවා රුපියල් 25000 30000 දීලා. ගමට මේක අලුත් දෙයක්. හේතුව නගරේ හැම ගෙදරම සෙටප් තියෙනවා. ඒ නිසා යම්කිසි කෙනෙක් සෙටප් එකක් දුන් දැම්මාම ඒකේ තියෙන සද්දෙන් ඒගොල්ලෝ දන්නවා මේ දාලා තින්නේ ආවල් වර්ග එකක්. මේකේ වටිනාකම මෙච්චරයි බොහොම බාල එකක් මේගොල්ලෝ අරගෙනයි කියලා ඒ කට්ටියගේ සෙටප් එකේ තියෙන ඒ තරාතිරම දැනගෙන විවේචනයටපත් කරන නිසා තමන්ගේ වටිනාකම එළියට දැනේ කියලා ඒගොල්ලෝ ඉමීසරේ තම සද්දේ දාන්නේ. ඇයි ඒ කාලවලත් අපට මතකයි යම්කිසි කෙනෙක් මේ සින්දුවක් දැම්මාම මේක සෝනි සෙටප් එකක්ද එහෙම නැත්නම් මේක අයිවා එකක්ද එහෙම නැත්නම් මේක බෝස් කියලා වර්ගයක් තියෙන එක ලක්ෂ ගණන් වටිනවා එහෙනම් මේ බෝස් සෙටප් එකකින් මේ සින්දුවක් දැම්මාම පාර යන මිනිස් ඔක්කොම දන්නවා ඒ තාක්ෂණේ මේ මේක ලක්ෂයක් විතර වටිනා බෝස් වලින් මේක අහන්නේ මේක තමයි ලෝකෙ තියෙන ඉහළම තාක්ෂණය කියලා එහෙනම් මේ මිනිස්සු මේ ශබ්දෙන් මේ උපකරණයේ වටිනාකම දැනගන්න නිසා අපි මේ කන් දෙක පිනවන්න යන්නේ මත් කරන්න යන්නේ හේතුව කන් දෙක මත් කරන්න ගියාම අපිට ඒකේ මිනිසුන්ගේ සිතට කායට දුක් දෙන්න වෙනවා. අපි ගොඩාක් සද්ද දාලා මේ කන පිනවන්න ගියාම අල්ලපු ගෙවල් වල මිනිසුන්ට කන්න විදියක් නැහැ, බොන්න විදියක් නැහැ, භාවනා කරන්න විදියක් නැහැ, බණ ටිකක් අහන්න විදියක් නැහැ, විවේක ගන්න විදියක් නැහැ, පොඩි ළමයින්ට නිින්දකුත් නැහැ. එහෙනම් මේ කනමත් කරන්න ගියාම ප්‍රශ්න ඇසමත් කරන්න ගියාම ප්‍රශ්න දිවමත් කරන්න ගියාම gedara කට්ටියට කෑම නැහැ පාන් දෙන්න ඕනේ එහෙම නැත්නම් රොටි පුච්චන්න ඕනේ ඇයි බත් ටික මේ ඔක්කොම කාලා තුන් දෙනෙක්ගේ බත් කාලා ඒ නිසා <clears throat> ඒ කට්ටියට කෑම වෙනම හදන්න වෙලා කයමත් කරන්න ගියාම පෞල් ජීවිත අවුල් වෙලා ආනාන ප්‍රකාර මිනිසුන්ට එක්ක ප්‍රශ්න සමාජීය ප්‍රශ්න සිතමත් කරන්න ගියාම අසීයෙන් වැඩ කරනවා එතකොට සමාජීය ප්‍රශ්න ගෙවල් වල ප්‍රශ්න එහෙනම් මේ මෛත්‍රිය පාරමිතාවක් වශයෙන් පුරන කෙනා මේක ಗುಣධර්මයක් වශයෙන් පුරුණ කෙනා හොඳටම දන්නවා මේ ආයතන අය මත් කරන්න ගියොත් මට වැඩේ වැරදෙනවා සංසාරේ හැමදාම දුක් විඳින්න සිද්ධ වෙනවායි කියන නිසා එයා කවදාවත් සුරාව පාවිච්චි කරන්නේ නැහැ. මොකද්ද අලංකාර දර්ශනීය දැකලා මේ ඇස මත් කරන්න ගියාම මේ දර්ශන කාමෙන්, දික්ටි කාමෙන් යමත් වෙනවා. ඒ වගේ තමයි ගොඩාක් දේවල් ශ්‍රවණය කරන්න ගියාම ලෞකික දේවල් ශ්‍රවණය කරන්න විශාල වශයෙන් එයා හැබැයි වුණාම ශ්‍රවණ කාමයට මේ ශ්‍රෝත කාමයට එයා මත් වෙනවා. රස කාමයට මත් වෙනවා. ගන්ධ කාමයට මත් වෙනවා. ස්පර්ශ කාමයට මත් වෙනවා. මනෝ සංචේත ආහාර වලින් එයා මත් වෙනවා හේතුව මෙතන වාඩි වෙලා හිටියම මේ අක්කයි කය මෙතන සිත ගොඩාක් දුර ගිහිල්ලා নানা ප්‍රකාර කරුණුත් එක්ක ගනුදෙනු කරනවා එහෙනම් මේ සිත කියන ආයතනය මත් වෙලා මනෝ සංචේත වලින් එහෙනම් මේ විදියට මේ මෛත්‍රිය කියන ಗುಣධර්මය පාරමිතාවක් වශයෙන් පුරන කෙනා මේකේ තියෙන සම්පූර්ණ විස්තරය විද්‍යාවෙන් ප්‍රඥාවෙන් අධ්‍යයනය කරලා ඒක පරීක්ෂණයට භාජනය කරලා විදර්ශනාවේ මේ ප්‍රඥාව වඩන කෙනා කවදාවත් මේ ලෝකයේ සිල් කඩන්නේ එහෙනම් සිල් කඩන්නේ නැති උත්තමයා කවුද කියලා බැලුවාම එයා තථාගතයන් වහන්සේගේ සරණ යන කෙනෙක්. එයා මේ ලෝකයේ සසර දුකෙන් වෙන් වෙලා ජීවත් වෙන කෙනෙක්. එයා මේ ලෝකයේ ආර්ය කුලයේ ඉපදිච්ච කෙනෙක් කියලා අපට කියන්න පුළුවන්. එහෙනම් ආර්ය කුලයේ ජාතක වෙන්න ආර්ය මෞකුසයේ පිළිසිඳලා අපි ආර්ය කුලයේ අපේ ගැබ් අරගෙන අපි ඒ ආර්ය කුලයේ ඉපදිලා ආර්ය පුත්‍රයෙක් වෙන්න නම් අපි මේ වගේ උත්තරීතර ගුණධර්ම පුරන්න ඕනේ. එහෙනම් තථාගතයන් වහන්සේ ඒ කාලවලදී <clears throat> ජේතවනාරාමේ ගොඩාක් ස්වාමින් වහන්සේලා දහස් ගණන් වැඩ හිටියා. ඒ ස්වාමින් වහන්සේලාට කමඨාන් දෙනකොට සෑම කමඨාණක් තුලින්ම උන්වහන්සේ දේශනා කරන්නේ ಗುಣධර්ම වඩන එකමයි. එනම් මේ ಗುಣධර්ම වලින් විතරයි මේ ලෝකේ අපට යාපතක් සිද්ධ වෙන්නේ සසර දුක නිවා ගන්න පුළුවන් වෙන්නේ. එනම් මෛත්‍රිය සම්බන්ධයෙන් තථාගතයන් වහන්සේගේ විශේෂ සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ නම තමයි කරණීය මෙත්ත සූත්‍රය. එහෙනම් මේ මෛත්‍රිය කොහොමද පුරුදු කරන්නේ? මේ පුරුදු කරන්න කියන එකයි. එහෙනම් මේ පුරුදු කරන මෛත්‍රිය ඇවිදිනකොට කොහොමද පුරුදු කරන්නේ? හිටගෙන ඉන්නකොට කොහොමද පුරුදු කරන්නේ? සයනේ කියන්නේ නිදාගෙන ඉන්නකොට කොහොමද පුරුදු කරන්නේ? එහෙම නැත්නම් කතා බහ කරනකොට කොහොමද පුරුදු කරන්නේ? ගමනක බිමනක අපි යෙදිලා ඉන්නකොට කොහොමද පුරුදු කරන්නේ? එහෙනම් මේ වාගේ මේ මෛත්‍රිය අපි කොහොමද අපගේ දෛනික ජීවිතය තුළ ඒ දෛනික කටයුතු වල ලෝකෝත්තර ජීවිතය තුළ අපි පුරුදු කරන්නේ කියන එක තථාගතයන් වහන්සේ ගාථා කීපයක් ඇසුරෙන් ලස්සනට මේක දේශනා කරනවා. එනම් ඇවිදින කෙනාට මෛත්‍රිය පුරුදු කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එන ඇවිදින කෙනා මේක කොහොමද පුරුදු කරන්නේ? ඇවිදිනකොට එයාට වඩන්න ගොඩාක් කාරණා තියෙනවා. එනම් ඇවිදින්න බැරි කෙනාට ඇවිද ගන්න බැරි නම් එයාට අබ්බගත නම් එයාට මේ ගාතාව සුදුසු නැහැ කියලා අපට කියන්න සිද්ධ වෙනවා. ඒත් පින්වත්නි තථාගතයන් වහන්සේ මේ ලෝකයේ කිසිම කෙනෙකුට ඒක පුද්ගල ගාතාවක් දේශනා කළා නැහැ. එහෙනම් මේ ඇවිදිනකොට මොනවද මේ ගාථා රත්නය තුලින් කියන මෛත්‍රිය කියලා බැලුවාම මේ ඇවිදිනකොට කිසිම කෙනෙකුට කරදරයක් නැතිව ඇවිදිනවා. එහෙම නැත්නම් මේ සිත ලෝකෝත්තරව ඇවිදිනකොට කිසිම කර්මයක් ගොඩනගා ගන්න නැතුව ඇවිදිනවා කියන එක තමයි මේ ගාථා රත්නය තුලින් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. භෞතිකව ගත්තාම අපට පුළුවන් පේන කට්ටියට මෛත්‍රිය වඩන්න, නොපෙනෙන කට්ටියට මෛත්‍රිය වඩන්න, ළඟ ඉන්න කට්ටියට මෛත්‍රිය වඩන්න, දුර ඉන්න කට්ටියට මෛත්‍රිය වඩන්න. නමුත් තථාගතයන් වහන්සේ මේ දේශනා කරන ධර්මය භෞතිකව ඒ කියන්නේ පටවි මට්ටමින් බැලුවාම මේ ඈට පේන සියලුම දෙනාට මෛත්‍රිය වඩනවා ඈට පේන්නේ නැති කට්ටියට මෛත්‍රිය වඩනවා ළඟ ඉන්න කට්ටියට මෛත්‍රිය වඩනවා දුර ඉන්න කට්ටියට මෛත්‍රිය වඩනවා සැතපීලා ඉන්නකොට මෛත්‍රිය වඩනවා. අවදි වෙලා ඉන්නකොට මෛත්‍රිය වඩනවා. වාඩි වෙලා ඉන්නකොට මෛත්‍රිය වඩනවා. ඇවිදෙනකොට මෛත්‍රිය වඩනවා. මේක පටවි මට්ටමින් ගත්තාම මේක කය පාවිච්චි කරලා භෞතිකව වඩන ක්‍රමවේදයක් කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. එහෙනම් මේකෙන් තව කොටසක් ඉහළට ගියාට පස්සේ මේක ලෝකෝත්තර කොටස. ඇයි මේ ලෝකයේ හන්ත දෙකක් නේ තියෙන්නේ? ලෞකික එකක් තියෙනවා ලෝකෝත්තර එකක් තියෙනවා. එහෙනම් ලෝකෝත්තර ජීවිතය ගත්තාම ඇවිදින් නැතුව හැවිදිනවා. මොකද්ද මේ සිත හැවිදිනවා. පේනවා. මොකද්ද මේ සිතට පේනවා. පේන්නේ නැහැ. එන ඈත තියෙන දේවල් මෙතන ඉඳලා කල්පනා කරනවා. එහෙනම් ළඟ තියෙනවා. එහෙනම් මේ සිත ළඟ පවතිනවා. මේ සිත මේ පෘථිවි තරලෙන් එහාට ගින් දුර පවතිනවා. එහෙනම් මේ සිතේ ස්වභාවයන් පවතින ආකාරයන් වලට අනුව අපට කර්ම ගොඩ නැගෙන්නේ නැති විදියට මේ සිත කොහොමද මේ නාම රූපات එක්ක සම්බන්ධ කරන්නේ කොහොමද මේ නාම රූපත් එක්ක ගනුදෙනු කරවන්නේ කොහොමද මේ ඇලීම් ගැටීම් නැතුව මේ සිත පවත්වාගෙන යන්නේ මේකට තමයි මේ මෛත්‍රිය කියලා එහෙම නැත්නම් කර්ණීය මෙත්ත සූත්‍රය කියලා දේශනා කළේ <clears throat> අපි එකපාරටම යම්කිසි ප්‍රදේශයක් හම්බන්තොට කල්පනා කරලා හම්බන්තොටේ අපට ඉඩමක් තිබුණා. ඒ ඉඩම තාත්තලාගෙන් අපට ආවේ. අපි ගොඩාක් දවස් ගියේ නෑ. අපේ ලොකු අයියා ඒ ඉඩමේ දැන් වගා කරලා වගා කරපු භූමිය අපට ගන්න බෑ. එයා ඒකේ එයාගේ නමට ලියාපදිංචි කරවගෙන කියලා කිව්වාම දැන් සිත යේච দূරේ වසන්ති අවිදූරේ. මේ වසන්ති අවිදූරේ කියන ගොඩාක් දුරට සිත ගින්. මොකද්ද මේ සිතට වෙලා තියෙන මෛත්‍රිය නෑ, අනුකම්පාව නෑ, දාහණය කියන පාරමිතාව අපි තුල දියුණු වෙලා නෑ. එහෙනම් අපේ ඉඩම අයියා ගත්තයි කියලා द्वේෂය දැන් ඇති වෙලා නේද? එහෙනම් අපි මේ මා පොළවේ ඉපදුනා. අපි එනකොට මොකවත් ගෙනාවේ නැහැ. යනකොට මොකවත් ගෙනියන්නේ නැහැ. එහෙනම් ඇයි ගෙනියන්න බැරි දේ දන් දෙන්න බැරි? ඇයි අපට ප්‍රයෝජනයක් නැති දේ අත්හරින්න බැරි? එහෙනම් අපට කිසිම කරුණාවක් මෛත්‍රියක් නැහැ. අපට කිසිම ප්‍රෝජනයක් ගන්න බැරි ඉඩමේ යම්කිසි කෙනෙක් ප්‍රෝජනය ගත්තා අපේ දෙමව්පියන්ගේම කුළුඳුල් සහෝදරයා එයාට අයිතියක් තියෙනවා එහෙනම් ඒක පිට කෙනෙක් නෙමෙයි වැඩ කරන්නේ අපේම කෙනෙක් වැඩ කරන්නේ අපේම තාත්තගේ ලේ තමයි ඒක භුක්ති විඳින්නේ ඇයි අපට එහෙම හිතන්න බැරි එහෙනම් අපේ සහෝදරයාට මෛත්‍රිය නැත්තම් දෙමව්පියන්ට මෛත්‍රිය නැත්තම් ඥාතියට මෛත්‍රිය නැත්තම් එංගලන්තේ ඉන්න සුද්දට කොහමද මෛත්‍රිය වැඩන්නේ මා කැලාවේ ඉන්න අටාට වලාට සිංහයාට වඳුරට රිලවට කොහමද මෛත්‍රිය වැඩෙන්නේ? ඒ මෛත්‍රිය බොරු කතාවක්. එහෙනම් මේ ළඟ ඉන්න කට්ටිය, දුර ඉන්න කට්ටිය, පේන කට්ටිය, නොපෙනෙන කට්ටිය කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ලෝකෝත්තරව අපගේ සිත මේ නාම රූපත් එක්ක ගනුදෙනු කරනකොට මේ සිත ගොඩනගන්නා වූ කර්ම සහ කර්ම ගොඩ නගන්න නැතුව ජීවත් වෙන ක්‍රමවේදය භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා අන්තිමට මේ මෛත්‍රී සූත්‍රයේ දේශනා කරනවා මේම ජීවත් වෙන යම්කිසි කෙනෙක් ඉන්නවා නම් එයාගේ සිත ළඟ ජීවත් වෙනවා එයාගේ සිත දුර ජීවත් වෙනවා තථාගතයන් වහන්සේටත් ওই ප්‍රශ්නේ තිබුණා භාග්‍යතුන් වහන්සේ උදෑසන අවදි වෙලා ආනන්ද තෙරුමාංශයෙන් ආනවා ආනන්ද අද දාන මොකක්ද තියනවද කියලා එතකොට ආනන්ද හාමුදුරුව තථාගතයන් වහන්සේට নমස්කාර කරලා කියනවා තථාගතයන් වහන්සේ අද දාන මොකවත් නැහැ කියලා එහෙනම් ආනන්ද මම පිණ්ඩපාති කරගෙන ඔයාටත් එක්ක පිණ්ඩපාති අරගෙන එන්නම් කියලා තථාගතයන් වහන්සේ ජේතවනාරාමෙන් එළියට වැඩම කරනවා. භාග්‍යතුන් වහන්සේට සිටිවිල්ලක් එනවා. අද මම මේ පැත්තට පිණ්ඩපාත යන්න ඕනේ. අද මේ මේ ගෙවල් වලට පිණ්ඩපාත යනවා. ආවල්තන කෙනෙක් ඉන්නවා. එයාට ධර්මයක් කියන්න ඕනේ. ආවල්තන ඉන්නවා. එයාට බණ කියන්න සංඥාවක් කියන්න ඕනේ. ආවල්තනට ගිහින් මම දාන්නේ වළඳලා ඒගොල්ලන්ට බණ ටිකුත් මම කියලා ඉන්නේ කියලා තථාගතයන් වහන්සේ මේක සැලසුම් කරනවා. එහෙනම් තථාගතයන් වහන්සේගේ සිත අවිදූරේ නේද? ළඟ මේ ඈත වැඩ කරනවා. පේන තැනද නෑ, නොපෙනෙන තැන වැඩ කරනවා. එහෙනම් මේ කරණීය මෙත්ත සූත්‍රයේ තියෙන කරුණු ටික තථාගතයන් වහන්සේගේ ජීවිතවල උන්වහන්සේ දුටුවා වූ අත්දැකීම් ලැබුවා වූ අවබෝධය තමයි මේ කරුණ වලින් ගාථා වලින් දේශනා කරන්නේ. එනං තථාගතයන් වහන්සේ තමන්ගේ ජීවිත කාලය තුළ ලැබුවා වූ අත්දැකීම් අර සොමනයන් වහන්සේට වහන්සේලාට දේශනා කරනවා ගාථාවක් සූත්‍රයක් වශයෙන් මටත් මේ මේ ප්‍රශ්න තිබුණා හැබැයි මං කර්ම ගොඩ ගාගත්තේ නෑ මෝත තුල 100න් හිටියා ළඟයි තිබුණා මගේ සිත දුර තිබුණා පේන තැන තිබුණා නොපෙනෙන තැන තිබුණා මේ මොහොතේ මොනවද වෙන්නේ කියලා මං ගොඩාක් ඈත බැලුවා බව ගානක ඈත බැලලා ආවලා තමයි මේ ඇවිල්ලා ඉන්නේ එහෙනම් මේ තැනදී මම රාත් වෙනවා මට බණ කියන්න ඕනේ ආවල් භවයේ ආවල් වකවානුවේ කුසලයේ තමයි මට පෑදිලා තියෙන්නේ වෙස්සන්තර ජාතකයේ ක්‍රිෂ්ණජිනා තමයි උත්පලවන්නා තෙරණිය වශයෙන් ඇවිල්ලා ඉන්නේ. එහෙනම් තථාගතයන් වහන්සේ ගොඩාක් ඈතට ගියා. බව ලක්ෂ ගණන් කෝටි ගණන් සසංකේ දක්වා උන්වහන්සේගේ සිත ඈතට ගියා. නමුත් කර්ම ගොඩ නැගුණ නැහැ පින්වතුනි. නමුත් අපගේ සිත භව 100ක් විතර ඉපදෙන්න කරුණු තියෙනවා. ඇයි අර හાર્ඩ්වෙයාර් එකෙන් අපි බඩු වගයක් ගත්තා රුපියල් 50ක් වැඩිපුර දාලා තිනවා. මේ මනුස්සයාට එනවදින් නැද්ද? මෙච්චර බඩු ගත්තා. ඇයි මේ මනුස්සයා අපට ඩිස්කවුන්ට් දුන්නේ නැත්තේ කියලා අපි මේ මනුස්සයාට බැනලා විවේචනය කරලා নানা ප්‍රකාර කරුණු ගොඩනගා ගන්නවා. ඒ වගේම තමයි රුපියල් 150ක් දෙන්න ඕනේ අයරකට බැරි වෙලාවත් අර මිනිස්සයා 200ක් ඉල්ලලා අපෙත් එක තර්ක කළාම රුපියල් 200 දීලා සති දෙකක් විතරේ මිනිස්සයාට බහිනවා ඒ මිනිස්සයා රුපියල් 50ක් වැඩිපුර ගත්තයි කියලා එහෙනම් බලන්න පින්වත්නි ලබාපු ආයසවල අවුරුදු 35 40ක් 50කට 70ක් අපි වියදම් කළා තබ සත පාක ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. මේකට අපි කිසිම කෙනෙකුට දොස් කියන්නේ කණ්ණාඩිය දිහා බලාගෙන අනේ මේ වාගේ දුර්වල මිනිස්සෙක් මේ වාගේ මෝඩ මිනිස්සෙක් අවුරුදු 40 50 60ක් මේකේ බත් කකා හැවිද්දා මොකවත් අදා ගත්තේ නැහැ. මේ තරම් ලෞකික ජීවිතයේ සැපවින්දා පංචකාමයන් වලට අවුණා. ඇයි අඩුපාඩු හදාගත්තේ නැත්තේ? පන්සිල්වත් රැක්කේ නැත්තේ කියලා මේ මිනිස්යාට හඩුවක් මොකවත් කියන්නේ අර රුපියල් 50 අඩුවට සති දෙකක් තිස්සේ අර මිනිස්යාට බයිනවා. එහෙනම් මේ වාගේ අපේ සිත කිලෝමීටර දෙකක් ඈතට යනකොට භව 100ක් ඉපදෙන්න කරුණ ගොඩ නගලා නමුත් තථාගතයන් වහන්සේගේ ජීවිතය ගත්තාම අසංකේය දක්වා උන්වහන්සේ ඈතට දුරට පිටත් වෙලා ගිහිල්ලා ඒ කර්මකාරණා බලලා ඒ පුද්ගලයෝ කවුද මෙතනට ඇවිල්ලා ඉන්නේ මෙයා කොයි භවයේ කොතනදී බණ කෙනෙක්ද ඇයි මෙයා මෙතනට ආවේ කියලා ඒ තරම් දුරට ගියා අවිදූරේ ගියා දිත්තාවා ළඟට දී තියෙන දේවල් දැක්කා එහෙනම් මේකේ දුර තියෙන දේවල් දැක්කා කිසිම මොහතක පින්වතුනි කර්මයක් ගොඩ නැගුන්නේ එහෙනම් මේ කර්ම ගොඩ නැගෙන්නේ නැතුව මේ සිත පාවිච්චි කරන ක්‍රමවේදය මේ මෛත්‍රිය මේ මෙත්ත කොහොමද අපි පුරුදු කරන්නේ කියන එක කරණීය මෙත්ත සූත්‍රය තුලින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එහෙනම් මේක එසේ මෙසේ ගාථා රත්නයක් නෙමෙයි මෛත්‍රිය කියන වචනය ධම්මපදයේ මුලට තියෙන පළවෙනිම වචනය මොකද්ද මේ වචනය තුලින් පේන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා චක්කංග වාතෝ පදං. එහෙනම් මොකද්ද මේ චක්කං කියලා කියන්නේ කරත්තේ රෝදේ පිටිපස්සෙන් එනවා. මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා මනස තමයි මේ පෙරදරි කරගෙන මුල් කරගෙන මේ කර්ම හදන්නේ මේ කරත්තය පිටිපස්සේ ඒ ගුණා පිටිපස්සේ එන කරත්ත රෝදේ වාගේ මේ කර්මයේ පිටිපස්සෙන් එනවා කර්මයක් ගොඩනගන්නේ කොහමද පන්සිල් කැඩුනාම පන්සිල් කැඩෙන්නේ නැති කෙනාට කවදාවත් කර්මයක් ගොඩනගන්නේ නැහැ එහෙනම් පන්සිල් කැඩුනොත් කර්මය ගොඩනගෙනවා. කර්මය ගොඩනගුණොත් භවයක් ඇති වෙනවා. එහෙනම් මෛත්‍රිය පාරමිතාවක් වශයෙන් පුරණ කෙනෙක් ළඟින් පන්සිල් කැඩෙන්න හැම જાතියක් જાතියක් ගානෙම පන්සිල් ටික ලස්සනට රැකගෙන අත් දෙකෙන් පන්සිල් ටික රැකගෙන ඉපදෙනවා. එහෙනම් එයාට විතරයි පින්වතුනි කර්ම ගොඩ නැගෙන්නේ නැත්තේ. එහෙනම් කර්ම කියන එක පන්සිල් වලින් හැදෙනවා පන්සිල් රැකෙනවා මෛත්‍රී පාරමිතාව සම්පූර්ණ වුණොත් අපි දන්නවා අපට මෛත්‍රිය සම්පූර්ණ කරන්න පුළුවන් වුණොත් අපිට එනේ අනිත් දසපාරමිතාව සම්පූර්ණ කරන්න අවශ්‍ය නැහැ හේතුව මේ ලෝකයේ පාරමිතා ධර්ම ලක්ෂයක් තියෙනවා නම් ඒ හැම එකක්ම මෛත්‍රිය තුලින් සම්පූර්ණ වෙනවා පින්වතුනි කල්පනා කරන්න දාන පාරමිතාවක් පුරනවා යම්කිසි කෙනෙක් වෙස්සන්තර ජාතකයේ ගත්තාම හැම දෙයක්ම දන් දෙනවා ඒ මාබෝසතාණන් වහන්සේට කතා කරලා අනේ මා රජතුමනි දාන පාරමිතාව පුරන්න එපා. මෛත්‍රී පාරමිතාව පුරන්න කියපු ගමන් එතකොටත් එයා දන් දෙනවා නවත්තන්නේ. එතකොට ඒ මා පඬිත ඒ රජුරන්ගෙන් අපි හානවා මවෝසද පඬිතුමා වෙලා හිටපු මාබෝසතාණනි ඇයි මේ දාන පාරමිතාව නවත්තන්නේ නැත්තේ අනේ ශ්‍රමණයන් වහන්සේ අපි මෛත්‍රිය වැඩුවත් මිනිසුන්ට අනුකම්පා කරන්න එපාය. බඩගින්නට සලකන්න එපාය. ඉන්න ගෙවල් දෙන්න එපාය. ඒ මිනිසුන්ට ජීවත් වෙන්න වත්කම් දෙන්න එපාය. ඒ මිනිසුන්ට වගා කරගන්න වතුර ටික දෙන්න එපාය. රජයෙන් මේ මිනිසුන්ට සලකන්න එපාය. එහෙනම් මේ මෛත්‍රිය කියලා කියන්නේ දාහණය තමයි. දන් දුන්නාම මෛත්‍රිය සම්පූර්ණ වෙනවා. මෛත්‍රිය වඩනකොට දාන පාරමිතාව සම්පූර්ණ වෙනවා. ඒ නිසා දාහනය වළක්වන්න පුළුවන් කමක් නැහැ. තව දෙනවා, තව දෙනවායි කියලා තවත් දෙනවා පින්වතුනි. එහෙනම් බලන්න නැවත කරුණා පාරමිතාව මුදන කෙනෙක් පුරන කෙනෙකුට අපි කියනවා මෛත්‍රිය පුරන්න කියලා. එතකොටත් එයා කියනවා මෛත්‍රිය පුරනකොටත් කරුණාව සම්පූර්ණ වෙනවා. දයාව සම්පූර්ණ වෙනවා. එහෙනම් මේ හැම පාරමිතාවක් තුළම තියෙන එකක් තමයි මෛත්‍රිය. එහෙනම් මෛත්‍රියෙන් තොරව මේ ලෝකේ පාරමිතාවක් නැහැ. දස කුසලයක් නැහැ. මෙතනින් එහාට කිසිම ಗುಣධර්මයක් වඩන්න නැහැ. බලන්න පින්වතුනි. මෛත්‍රිය කියන පාරමිතාව අපි පුරනකොට අපි මේ ලෝක සත්‍යයට අනුකම්පා කරනකොට අපගේ ජීවිතවල අපි අපට වඩා අනිත් අයට ආදරෙන් කරුණාවෙන් කටයුතු කරනකොට අපට මේ ලෝකයේ කවදාවත් දුක් විඳින්න සිද්ධ වෙන්නේ හේතුව අපේ ජීවිතය අපි ජීවත් වෙලා තින්නේ අනිත් අය උදෙසා. එහෙනම් කිසිම කෙනෙකුට අපි මේ ලෝකයේ කරදරයක්, හිංසාවක්, වේදනාවක් ඇති කරන්න හේතුව මෛත්‍රිය වඩන කෙනෙකුට හිංසා වේදනා කරදර කරන්න බෑ. එහෙනම් අපි හිංසා වේදනා කරදර නොකරුවා නම් අපිට කවදාවත් මේ ලෝකේ දුකක් ඇති වෙන්නේ නැහැ. ඒතුව පංචිල් කැඩිලා නැහැ. දුකක් ඇති වෙලා නැත්තම් එයා දුක නිවන්න හේතුව හොයන්නේ නැහැ. එහෙනම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවශ්‍යතාවය නැතුව යනවා. එහෙනම් එයා චතුරාර්ය සත්‍ය ධර්මයේ ඉපදෙනකොටම අවබෝධ කරගෙන ඒකේ සම්පූර්ණත්වයෙන් තමයි ඉපදෙන්නේ. එහෙනම් දුක ඇති වෙන්නේ දුකේ අවශ්‍යතාවය අපට දැනෙන්නේ දුකේ වේදනාව අපට විඳින්න සිද්ධ වෙන්නේ අකුසල කර්ම පාප කර්ම තිබුණාම එහෙනම් අකුසල කර්ම පාප කර්ම වලට දුක පැමිණෙනකොට ඒකෙන් නිදහස් වෙන්න මාවතක් හොයනවා පිළිසරණක් හොයනවා එතකොට හේතු හොයන්න සිද්ධ වෙනවා හොයාගත්ත හේතුව ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා චතුරාර්ය සත්‍ය ධර්මයේ අවශ්‍යතාවය ඇති වෙනවා එහෙනම් බලන්න පින්වතුනි මෛත්‍රිය පාරමිතාවක් වශයෙන් පුරනකොට ඒ පාරමිතාව තමන්ගේ ජීවිතය තුළ එයා සම්පූර්ණ කරනකොට එයාට චතුරාර්ය සත්‍ය අවශ්‍යතාවය නැතුව යනවා. එයා පටිච්චසම්පාදයේ කියන මේ චක්‍රණිය එළියට යනවා. එහෙනම් එයාට තේරෙනවා මේ ලෝකේ හැම දෙයක්ම මේ මෛත්‍රිය කියන පාරමිතාව මත තමයි තියෙන්නේ. එහෙනම් මේ මෛත්‍රී භාවනාව කොච්චර වටිනවද කියලා කිව්වොත් මේ භාවනාව තුළින් සෝවාන් වෙන්න පුළුවන්, සකු르දාගාමි වෙන්න පුළුවන්, අනාගාමි වෙන්න පුළුවන්, අරියත් වෙන්න පුළුවන්, පසේබුදු මහරහත් වෙන්න පුළුවන්, සම්මා සම්බුද්ධත්වයටපත් වෙන්න පුළුවන්. එහෙනම් මෛත්‍රිය තුලින් බුදු වෙන්න පුළුවන් නම් මේ ලෝකේ මේ මන්දාකිනි මේ ක්ෂීරපතේ පාලනය කරන්න පුළුවන් ಗುಣධර්මයක් පාරමිතාවක්. එහෙනම් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අපි දැක්කා. එහෙනම් පටිච්ච සමුප්පාදයෙන් අපි නිදාස් වෙන බව අපි දැක්කා. එහෙනම් මේ කායානුපස්සනාව කොහොමද මේක තුළ පවතින්නේ කියලා බැලුවාම මේ මෛත්‍රිය වඩන කෙනා මේ ලෝකේ හැම කෙනාටම ගොඩාක් ආදරෙයි. එයාට වඩා අනිත් අයට ආදරෙයි. ඒ නිසා කිසිම කෙනෙකුට හිංසා කරන්නේ පීඩා කරන්නේ මේ මිනිස්සයා කොහොමද නිවන් දක්කන්නේ? මේ මිනිස්සයාට නිවන කියන්නේ කොහොමද කියලා නිතරම කල්පනා කරනවා. හේතුව මෛත්‍රිය කියලා කියන්නේ අනිත් අය නිවන් දක්වීමේ ගුණාංගයක්. එහෙනම් මේ ಗುಣධර්මය වඩනකොට ඒ මිනිසුන්ගේ මිනිසත් භවයේ වටිනාකම, ඒ සත්‍යයේ වටිනාකම තේරෙනවා. කිසිම කෙනෙකුගේ කයට ඉන්සා කරන්න, පීඩා කරන්න, වේදනා කරන්න. එනම් මේ භෞතිකව එයා විශාල අවබෝධයක් ලබනවා. මේ භෞතික වස්තු වලට ඉන්සා කරලා බෑ, පීඩා කරලා බෑ. මේවට කවදාවත් කිසිම අකටයුත්තක් කරලා බෑ කියනකොට මේ භෞතික වස්තු වල තියෙනා විද්‍යාව එයාට අවබෝධ වෙනවා, ප්‍රත්‍යක්ෂ වෙනවා. මේකට කායානුපස්සනාව කියලා කියනවා. යම්කිසි කෙනෙකුට දුකක් දුන්නාම වචනයක් කිව්වාම මේක මාස ගණන් එයාගේ සිත තුළ වේදනාවක් ඇති වෙනවා. එයා යම්කිසි පුංචි වැරද්දක් සිදු කළත් ඒ වැරද්ද අවුරුදු ගාණක් එයාගේ සිත තුළ නැවත නැවත මෙනෙහි වෙලා මේම වැරද්දක් වුණා මේම වැරද්දක් වුණා මේ වඩාගෙන යන ಗುಣධර්ම වලට සුදුසු නැති ගුණාංගයක් මේ අඩුව මේක හදන්න ඕනේ මේ තරම් ಗುಣධර්ම වඩලා ඇයි මේ පුංචි අඩුව ඇති කරගත්තේ ඇයි මේම සිතිවිල්ලක් ඇති කරගත්තේ මේ සිතිවිල්ල කොච්චර කැතයිද ඇයි මේක හදාගත්තේ නැත්තේ කියලා අවුරුදු ගණනාවක් ඒ පුංචි සිටිවිල්ල එයාට දුක් දීලා දුක් දීලා පුදුමාකාර දෙර වේදනා දෙනවා. එහෙනම් මේ වේදනාව කියන එක මොකද්ද කියන එක එයාට වැටහෙනවා. එයාට මේ ලෝකේ කිසිම කෙනෙකුට වේදනා දෙන්න බෑ. ඒ කියන්නේ එයා මේ සතර සටිපට්ඨානය තුළ වේදනානුපස්සනාව ප්‍රත්‍යක්ෂ කරගන්නවා පින්වතුනි. එහෙනම් එයා කලින් කායානුපස්සනාව ප්‍රත්‍යක්ෂ කළා නැවත වේදනානුපස්සනාව ප්‍රත්‍යක්ෂ කළා. එහෙනම් මට කිසිම දවසක වැරද්දක් කරන්න බෑ. පන්සිල් කඩන්න බෑ. වැරදි සිතවිල්ලකින්වත් සිතන්න බෑ. ඒ වැරදි සිතවිල්ලක් මේම එකක් හිතුණයි කියන එක මගේ ජීවිතය අවුරුදු ගණන් දුක් දීලා දුක් දීලා නැවත නැවත සිතවිල්ල ඇති වෙලා එයාගේ සිත පුදුමාකාරව ඉදිකට්ටෙන් අනිනවා වගේ වේදනාව දුක ඇති කරන නිසා එයාට මොකවත් කරන්න බෑ. එයාට කරන්න පුළුවන් එකම එක වැඩයි එයාගේ ಗುಣධර්ම ටික වඩන එක. ඊට අමතරව එයාට පුළුවන්කම තියෙනවා නිවන් දකින්න අවශ්‍ය කටයුතු සම්පූර්ණ කරන එක. එතනින් එයාට මේ ලෝකයේ මොකවත් කරන්න බෑ. ඒතෝ භාග්‍යතුන් වහන්සේ රතන සූත්‍රය දේශනා කරනවා නතේ බවං අත්තමං ආදියන්ති මේ ආර්ය කුලේ ඉපදිච්ච කෙනෙකුට ආර්ය ජාතක ජාතියේ ජාතක වෙච්ච කෙනෙකුට නැවත අටවෙනි භවයට යන්න බෑ එයා නැවත කවදාවත් සතර අපායට යන්නේ නැහැ ආපස්සට යන්නේ නැහැ ඒ කියන්නේ මේ වානේ නැවත ආපස්සට යන්න පුළුවන් පසුපස යෑමක් නැහැ ඒ කියන්නේ එයාට කිසිම වරද්දක් කරන්න බෑ කරන්න විශ්වයේ දෙන්නේ නැහැ එහෙනම් යම්කිසි කෙනෙක් වැරද්දක් කරනවා, ඒ වැරද්ද කරන්න පෙළඹෙනවා කියලා කියන්නේ එයා තාම එයා පුදුජන ස්වභාවය තුළ සිටිනවා කියන එක. එහෙනම් මේ මෛත්‍රිය කියන ගුණධර්මයේ වඩනකොට <clears throat> එයා දන්නේම නැතුව එයා තුළ විශාල වශයෙන් ಗುಣධර්ම වැඩිලා ඒ ಗುಣධර්ම වලින් ගොඩාක් දේවල් වැටහිලා මේ කයේ තින වටිනාකම එයා දකිනවා මේ කයකට දුක් දුන්නාම ඒකේ දුක Tamanට ඊට වඩා දැනෙන බව තේරිලා මේ කායානුපස්සනාව වේදනානුපස්සනාව මේ වේදනාව කයට කොහොමද සම්බන්ධ වෙලා තියෙන්නේ කයෙන් මේ වේදනාව කොහොමද නිර්මාණය කරන්නේ කයයි වේදනාවයි අතර තියෙන විද්‍යාව එයා දැක්කාන් පස්සේ එයා ධම්මානුපස්සනාව ප්‍රත්‍යක්ෂ කරගන්නවා මේ ධර්මානුපස්සනාව ප්‍රත්‍යක්ෂ කළාට පස්සේ මේ ධර්මයෙන් නිදහස් වෙන්නේ කොහොමද? වේදනාව නිවාගන්නේ කොහොමද? සංසාර විමුක්තියටපත් වෙන්නේ කොහොමද? මේක සිත කරන කොටගෙන කොහොමද සිදු කරන්නේ? සිත මුල් කරගෙන කොහොමද මේ කර්තව්‍ය නිමා කරන්නේ කියන එක ප්‍රත්‍යක්ෂ කරනකොට චිත්තානුපස්සනාව සම්පූර්ණ වෙනවා. බලන්න පින්වතුනි මේ මෛත්‍රිය කියන එක ಗುಣධර්මයේ වඩනකොට මේ මෛත්‍රිය කියන පාරමිතාව පුරනකොට එයා සතර සටිපට්ඨානය සම්පූර්ණ කරලා එයා <clears throat> අරියත් භාවයටපත් වෙලා එයා මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගෙන මේ පංච සීලය රැකලා ඒ සමාධිය තුලින් එයා ප්‍රඥාවට සමවැදිලා මේ ලෝකේ ලබන්න තියෙන සෑම දෙයක්ම ලැබිලා ਸਰව සම්පූර්ණ බුද්ධ පුත්‍රයෙක් බවට යපත් වෙනවා. එහෙනම් තථාගතයන් වහන්සේ දේශනා කරන හැම භාවනාවක් තුළින්ම අපට නිවන් දකින්න පුළුවන් අරියත් භාවයටපත් වෙන්න පුළුවන් ඒත් පින්වතුනි මේ මෛත්‍රිය කියන මේ කාරණාව රාත්නමේ පසේ බුදු සම්මා සම්බුද්ධ කියන තවත් පියවර දෙකකට යන්න පුළුවන් එහෙනම් මේ මෛත්‍රිය කියන පාරමිතාවේ මට්ටම් අයක් තියෙනවා පළවෙනි මට්ටම සෝවාන් මට්ටම දෙවෙනි මට්ටම සකු르දාගාමි මට්ටම තුන්වෙනි මට්ටම අනාගාමි මට්ටම හතරවෙනි මට්ටම රහත් මට්ටම පස්වෙනි මට්ටම පච්චේක බුද්ධ මට්ටම, අයවෙනි මට්ටම තමයි සම්මා සම්බුද්ධ මට්ටම. මොකද්ද මේ මට්ටම් 6 හැදුනේ? මේ ලෝකේ අපි දන්නවා ආයතන 6ක් තියෙනවා. ආයතන 6ට සාපේක්ෂව ප්‍රඥා මට්ටම් 6ක් පාළ වෙන්න ඕනේ. ප්‍රඥා මට්ටම් 6කට අනුව මේ ලෝකයේ මාර්ගඵල 6ක් පාළ වෙන්න ඕනේ. එහෙනම් යම්කිසි කෙනෙක් මේ මෛත්‍රිය කියන එක ಗುಣධර්මයක් වශයෙන් පුරනවා නම් එයා සකු르දාගාමි මට්ටමින් ඉන්නවා නම් අපි දන්නවා මෛත්‍රියේ දෙවනි මට්ටම එයා පුරවලා තියෙන්නේ. එහෙනම් තවත් එයාගේ මෛත්‍රියේ අඩුපාඩු තියෙනවා. තවත් පුංචි පුංචි තැන් තියෙනවා. එහෙනම් ඒ තැනොත් මෙයාගේ අදන්න ඕනේ. ඒක හදනකොට තවත් පියවරක් උඩට යනවා. මෛත්‍රිය ලෙලදෙනවා. ඒතේ පුරණ කෙනා දන්නවා තාම සම්පූර්ණ වෙලා නැහැ. තවත් අඩුපාඩු තියෙනවා. තවත් ඉහළට යනවා, තවත් ඉහළට යනවා, තවත් ඉහළට යනවා. අරියත් භාවයටපත් වුණාට පස්සේ ආ දන්නවා දැන් නිමා වුණා. දැන් වඩන්න දෙයක් නැහැ. දැන් සියලෝම ಗುಣධර්ම ටික සම්පූර්ණත්වයටපත් වුණා. හේතුව වඩන්න කෙනෙක් නැහැ. වඩපු කෙනෙකුත් නැහැ. අතුරුදාන් වෙච්ච ගමන් පාරමිතාවයි ಗುಣධර්ම ටිකයි සියලෝම දේවල් සම්පූර්ණ වෙලා. එනම් මේ මෛත්‍රිය කියන මේ ಗುಣධර්ම අපි පුරනකොට අපි මේක කල්පනා කරන්න ඕනේ. මේක ධම්මපද පොතේ පළවෙනිම ගාතාව මේක ධම්මපදයේ 423ම පාලනය කරන්න පුළුවන් ගාතාව. ඒ විතරක් නෙමෙයි මේ පාරමිතාව තථාගතයන් වහන්සේලා සියලුම දෙනා දේශනා කරපු එකක්. අපේ තථාගත ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ <clears throat> බොහොම විශේෂ කොට දේශනා කරපු එකක් තමයි කරණීයමෙත්ත සූත්‍රය. අදටත් අපි කිසිම කෙනෙක් කර්ණීයමෙත්ත සූත්‍රයෙන් තොරව පිරිතක් කියන්නේ කර්ණීයමෙත්ත සූත්‍රයෙන් තොරව තුන් සූත්‍රයක් අපි දේශනා කරන්නේ හේතුව කර්ණීයමෙත්ත සූත්‍රයේ ඒ තරම් අපේ ජීවිතවල වටිනාකමක් ඉමි කරගෙන තියෙනවා එහෙනම් මේ වටිනාකම අපි දීලා තියෙන්නේ ඒකේ තියෙන මෛත්‍රී පාරමිතාවට එහෙනම් මෛත්‍රී පාරමිතාව අපේ ජීවිතය සම්පූර්ණ කරයි ලබාපු මිනිසත් භවයේ වැඩනිමා කලයි මේ ලබාපු මිනිසත් භවයේ අරියත් ඵලයට අපටපත් කරන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කලයි භාවනාවක් අපි සිදු කරනකොට භාවනාවේ ප්‍රධාන අරමුණ තමයි සසර දුක නිවා ගැනීම ඉපදීම නැවතීම පුද්ගලයේ කිටියොත් ඉපදෙනවා එහෙනම් කිසිම භාවනාවක පුද්ගල ස්වභාවය තියෙන්න බෑ මම මා මට අපේ මේවා පුද්ගලයා නිර්මාණය කරන වචන මේවා තියෙන්න බෑ මේවා තිබුණොත් අපේ කමඨාන වැරදෙනවා, මාර්ගය වැරදෙනවා, පුද්ගලයා නිර්මාණය වෙනවා. ඒ පුද්ගලයාට සුවපත් භාවයේ පතන නිසා ලෝභය ඇති වෙනවා. ඒ පුද්ගලයාට නිදුක් නිරෝගී භාවයේ පතන නිසා ද්වේෂයේ ලෝභය ඇති වෙනවා. අනිත් අයට සාපේක්ෂව එයා සුඛයට කැමති වෙනවා. දන්නේම නැතුව ගොඩාක් ක්ලේශ ගුණ ධර්මයා තුලින් මතුවෙනවා. එහෙනම් Tamanට නෙමෙයි මේ ලෝකෙටම යාපත වෙන්න ඕනේ කියලා හිතනකොට ඒ චේතනාව එයාගේ සියලුම ලෙඩ රෝග සුවපත් කරලා එයාව මේ ලෝකේ ගොඩාක් සන්තෝෂයෙන් ඉන්න කෙනෙක් බවට පත් කරනවා. එහෙනම් තථාගතයන් වහන්සේ බුදු බව ප්‍රාර්ථනා කළා කියලා අපි දන්නවා. හැබැයි හැම භවෙම උන්වහන්සේ අනිත්‍ය නිවන්න උත්සාහ කළා. අනිත්‍යයට නිවන දෙන්න උත්සාහ කළා. අනිත්‍ය වෙනුවෙන් ජීවිත පූජා කළා. ඉසදන් දුන්නා, උරපලලා ලේ දුන්නා, රාජ්‍ය දන් දුන්නා, දරුවෝ දන් දුන්නා. හැම භවයේම උන්වහන්සේ අනිත් අයගේ යහපත වෙනුවෙන් වැඩ කළා. බලනකොට උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයෙන් උන්වහන්සේ පිරිණි වුණා. එහෙනම් අනිත් අයගේ නිවීමට මාන්සි වෙනකොට තමන්ගේ නිවීම නිකම්ම තමන්ට ලැබෙනවා. අනිත් අයගේ යහපත ප්‍රාර්ථනා කරනකොට තමන්ට යහපත නිකම්ම සිද්ධ වෙනවා. හේතුව මේ යහපත කියන එක ඇවිල්ලා කර්මානුරූපීව ඇදෙන එකක්. එහෙනම් අපේ කර්මය හොඳ වුණොත් තමයි අපට යහපත වෙන්නේ. එහෙනම් අනිත් අයට මේ මෛත්‍රිය කියන භාවනාව තුළින් යාපත පතනකොට අපි දන්නේම නැතුව අපට යාපත විතරමයි සිදු වෙන්නේ යාපතෙන් තොර කිසිම දෙයක් සිදු වෙන්නේ නැහැ එහෙනම් මේ භාවනාව අද රාත්‍රියේ තුල නිින්දට යනකම් අවදි වෙලා ඉන්න තාක්කල් ඒක මෙනෙහි කරන්න සැතපෙලා ඉන්නකොට නිින්ද යන තාක්කල් මේක මෙනෙහි කරන්න නැවත නැවත මෙනෙහි කරන්න නැවත නැවත මෙනෙහි කරන්න මේ ಗುಣධර්මයේ තුලින් මේ මෛත්‍රී භාවනාව තුලින් අපට පුළුවන් අතර ඉරියව්වෙන්, හය ඉරියව්වෙන්, දස ඉරියව්වෙන් ඕනම ඉරියව්වක ඕනම ආසනයක ඉඳලා මේ ಗುಣධර්මයේ වඩලා මේ ಗುಣධර්මයේම පාරමිතාවක් කරලා මේකෙම සීල සමාධි ප්‍රඥා බවට පත් කරන්න පුළුවන්. මේ ಗುಣධර්ම හරියට වැඩුණොත් කිසිම දවසක යාගේ සීල් කැඩෙන්නේ එයා ප්‍රඥාව තුළින් මේ ලෝකේ තියෙන සියලුම විද්‍යාවල් දකිනවා. එයාට පුළුවන්කම තියෙනවා මේ ලෝකේ ඕනම කෙනෙකුට නිවන කියන්න. ඒත් එයාට නිවන ප්‍රත්‍යක්ෂ වෙනවා ප්‍රඥාව තුළින්. එහෙනම් මේ එක භාවනාව තුළින් අපි ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා කරන්න පුළුවන් අපේ ජීවිතයේ ඵල නෙලා ගන්න පුළුවන් සංසාර විමුක්තියටපත් වෙන්න පුළුවන් අනිත් අයගේ විමුක්තියටත් අපට උදව් කරන්න පුළුවන් එහෙනම් මේ පුංචි ධර්ම දේශනාව මේ කමඨාන මේ තුලින් ලබාගත්තා වූ මෛත්‍රියේ තුලින් පටවි මට්ටමේ අවබෝධය අපේ විඥානයේ තැම්පත් වේවා නැවත නැවත මෙනෙහි වේවා නැවත නැවත මේක 100ට පැමිණෙත්වා මේ භාවනා වඩන්න අපේ ජීවිත කාලය තුල නැවත නැවත ඉඩ ප්‍රස්තාව සැලසේවා ඒකට අදාළ පින පෑදේවා නැවත නැවත මේ භාවනාව වැඩිලා මේක තුලින් පංචශීලයේ සමාදි වෙලා සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් කියන පළවලට මේ භවයෙන්මපත් වෙලා සංසාර දුකෙන් නිවි නිවනින් සැනසෙන්නට ඒකාන්ත වශයෙන්ම මේ කමඨාන මේ ධර්ම දේශනාව මේ අවබෝධය හේතු වාසනාම වේවයි කියලා සාදුකාරයක් දෙමු සියලු දෙනාටම තෙරුවන්